මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ මුළු තීලා ගත කරන්නේ අපේ නිසන්වන පැත්තෙන් බණ්ඩ 163 වෙනි නිවාසික භාවනා වැඩමුළුව ධම්රවි පදනම ප්‍රදාන කරන සංවිධාන වෙලා තියෙන්නේ. ඉතින් අපි මේ <coughs> ඉදිරිපත් වෙන්න බලාපොරොත්තු වෙන මේ ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙල නැත්නම් කමඨාන් සුද්ධ කිරීමේ වැඩපිළිවෙල පොදු නැත්නම් ධර්ම සාකච්ඡා පිළිබඳව පොඩි මතක් කිරීමක් කරනවා අද පළවෙනි දවසේ නිසා. එතකොට මම හිතනවා අපි කාටත් පොදු වේදිකාවකට පොදු තලයකට එන්න පුළුවන් වෙයි කියලා. අපි මේ පළවෙනි ධර්ම සාකච්ඡාවට එනකොට නැත්නම් ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලට එනකොට නිස්සාරණවණේ වෙනුවෙන් විශේෂයෙන්ම ඉදිරි ඉස්ලාම ආපු කෙනෙකුට සත්කාර තුනක් කියලා තියෙනවා කියලා බලාපොරොත්තු වෙනවා. එහෙම නැත්නම් මේ සත්කාර තුන දැන් ලැබලා තියෙනවා කියලා බලාපොරොත්තු වෙන පදනමේ තමයි අපි ප්‍රශ්න විචාරාත්මක වැඩ පිළ කරන්න. මොනවාද ඒ සත්කාර? මේ ගිහි ඇත්තෝ අටසිල් සමාදන් කරවලා තියෙනවා. තම තමන් රකින්න සීලති අපි එක පදනමකට ගන්නවා. ඉතින් අපි ඔක්කොගෙම හිත අලුත් කරනවා. නිත්‍ය පන්සිල් වෙනකොට අටසිල්. එතකොට අපිට මේ දවස් ටිකම උපෝසත දවස් එක එක දෙක හැම කෙනාටම කමඨහන් පිළිබඳව අහඬ සුතමේ වශයෙන් අහඬ සලසලා තිනවා ඉඳගත්තාම ඉඳගන්න විවිකයක් හම්බෙච්චාම මම මනස්කාරය කරන්න ඕන මොකද්ද? සක්මනකට ඇවිදින වෙලාවක් හම්බෙච්චාම මම කොහෙද මනස්කාරය පවත්න්නේ? ඉතින් ගියාම ඉදිනදා වැඩ කරනකොට විශේෂම වැඩමුළුවක් කියන වාතාවරණයේ ඉඳගෙන අපි කොහොමද නැවතිල්ලේ සතියෙන් නිස්සද්ද වැඩ කරන්න කියන එක පිළිබඳ උපදෙස් දීලා තියෙනවා කියන පදනමේ මම මේ කතා කරන්නේ. තුන්වෙනි එක තමයි මේ වැඩමුළුවේ නීති පද්ධතියක් තියෙනවා. විවස්ථා මාලාවක් තියෙනවා. ස්ත්‍රී පක්ෂය, පුරුෂ පක්ෂය, පැවිදි උපැවිදි, ගිහියෝ, දාන දෙන කට්ටිය, කන්තෝරේ වැඩ කරන අය, යන්නේන කට්ටියන විශාල පිරිසක් ඉදිරියට අපි මේ වේදිකාවක නාටකමක් කරනවා වගේ අපි හැම කෙනාම දැනගන්න අපේ භූමිකාව මොකද්ද කියලා. දන්නේ නැති වුණොත් මතක තියාගන්න ප්‍රසිද්ධ වේදිකාව අපිට විල්ලැජ්ජාටපත් වෙන්නේ. ඒ නිසා අපි 60 162ක් කරපු වැඩමුළු වල 100 සාරාංශ කරලා වැඩමුළු නායකත්වය හරහා හැම කෙනාටම සලසලා තිනවා නෑ කියන්න බැරි වෙන විදිහට කාලසටහන මෙහිමයි වැසිකිලි කැස්කිලි මෙහිමයි දානෙ මෙහිමයි සක්මන් කරනකොට මෙහිමයි පරියන්ක වෙලා මෙහිමයි ඔක්කොම අර විකර්මස්ථාන දේශනාවට අමතරව එක එක නඩ දැන් සලසලා තියෙනවා. යම් කිසි කෙනෙකුට ඒක ලැබිලා නැත්තම් කොන්න අපි මේ වෙලාවේ ඒක සාකච්ඡා කර ගන්නව නෑ නෑ අපි දන්නේ නැහැ මේක කියලා. ඒක නිසා මේ වෙලාවට කියන්නේ. ඒ විතරක් නෙවෙයි දීලා තියෙන නීති කාට හරි බරක් නම් මහ කරදරයක් නම් සතිය පවත්වන්න ඒකත් අපි මේ ධර්ම සාකච්ඡා වෙලාවේදී විෘත් සාකච්ඡාට ගන්න. තමන් රකින්න සීලය දන්නේ නැත්නම් ගමරහර සිල්ලක්ක වගේ සිල්පද ගැන කතා කරනවා නම් හරියන්නේ නැහැ. මොකද මේ සීලේ බොහෝම ආසන්නව බලපානවා දැන් අපිට ඊට පස්සේ. ඒ නිසා සිල්පද ගැන දන්නේ නැත්නම් මේලා ප්‍රශ්න අහන්න. අගේ එකෙන් කරදරයක් තියෙනවනම් අපිට කියන්නේ මේ මේ මේ තඩු කඩි ගැහුවාගේ මේ ඇවිල්ලා අපිට ඔය හමුදා පුහුණු අපිට කරන්න බෑ. ඒ කිව්වොත් අපි ඒක සලකා බලනවා ඉස්සරහට තියෙන වැඩ පිළිවෙල කොහොමද කරන්න කියලා. ඒක කමටහන දෙනකොට ගෙතරින් ගෙනාපුව මෙතන කරන්න පටන් ගත්තොත් ඉතින් ඒකට තීරෙන පටන් අර ගන්නවා පෙට්‍රල් වාහනයකට ඩීසල් දාලා දුවන්න හදනවා වගේ ඉතින් කමටහන් සුද්ධ කරනට අහු වෙනවා මේ උපදේශ ලැබිලා නැහැ කියලා. ඒ නිසා අපි පදනම සකස් කර ගන්නවා. සීලේ ඊයන් අටසී. භාවනාව මූලික සතිපට්ඨාන. තතිය පිටුයි. විවස්ථානීච පද්ධතිය නිස්සරණවනේ නිවස්ථානීච පද්ධතිය. ඒව දන්නේ නැත්නම් ඒක මට කතා කරන්න පුළුවන් නැත්නම් වැඩමුළු සංවිධාන කතා කරන්න පුළුවන් සංවිධානයේ සිං පත් කරන කවුරු ඉන්නවා සාකච්ඡා කරන්න පුළුවන් ඒ අමතරව දෙන්නේ දෙන්නේ මේවා ගැන කතා කරොත් වැඩමුළු සංවිධානයටයි මම බණින්නේ. මොකද 100ක් එක්ක අපිට මේ කීර්ති නාම ඉදිරියට ගෙනියනවා කියන එක ලේසි නෑ. ඒක කිසිම දෙන්නෙකුට එකන එකන මේ ප්‍රශ්න අහන්නත් එපා. වැඩක් නැහැ. අහනනම් අහන්න මේ වෙලාව. ඒ වගේම ප්‍රශ්න තියාන භාවනා කරන්න යන්නත් එපා. ඒකට අපරාධ මෙච්චර හම්බෙච්ච වටන කාලේ මේ හිත සතුටු වෙන්නේ. ඒ නිසා අපි මේ දවසේ එක දෙක පැය ගන්න වෙලාවේදී කරුණා කළේ අපහසුතා කියන්න මේ Tamange නෙමෙයි මේ භාවනාවට සම්බන්ධ වෙන අයගේ නාමයෙන් මට මෙන්න මේ වෙදේ නම් කරන්න බෑ. එතන මේක තේරෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා ඒක තමයි අපි මේ වැඩමුළුවේදී මේ සාකච්ඡා අනුග්‍රහිතයක් වශයෙන් කාටත් වගේ මේ විවෘත අවස්ථාවක් දෙනවා. ඊට අමතරව අපි භාවනා කමඨහන වඩනකොට මතුවෙන ප්‍රශ්න කියලා જાතියක් තියෙනවා. ඒකට අපි කමඨහන් සුද්ධ කරනවා කියලා වෙනමම ලංකාවේ පවතින හුරතල් වචනයක් තියෙනවා. ගම්බීරයි. කමඨහන් සුද්ධ කිරීම. තමන් වඩන කමට අහන වඩාගෙන යනකොට මතුවෙන ප්‍රශ්න බෙහෙත් පන්තියක් බීලා බෙහෙතේ ගුණාගුණ කියන්නාසේ ඒ අතිමුත් වාක්‍ය දෙක තුනක් මතක් කරනවා අපි ලෝකේ කොහෙවත්ක්ම නැති විදියට සුවිශේෂතා කීපයක් තියෙනවා මේ. කමඨහන් වාතාව ලියන හැටි මේ වෙනකොට ඔක්කොටම දැනුම් දීලා තියෙනවා කියන පදනමේ මම ඉන්නේ. මම ඒකේ අදහස් කරන ඔක්කොම මේකේ එක්ස්පර්ට්ලා ඔක්කොම මේකේ මේ විශේෂඥයෝ කියලා. නමුත් Tamanට දැනගන්න ඕන නම් උසාවියකට සාක්ෂියක් ඉදිරිපත් කරනකොට කොහොමද මේ පේපර් එක ටයිප් කරන්නේ ඩබල් ස්පේස් දාලා නඳුකාරට බලනකොට පේන විදිහට මිසක කටු සතහන් දෙන්න බෑ උපාර උසාවිය. දුන්නට බලන්නේ නැහැ විසිකනවා. හරියට කියන්න ඕනේ මෙන්න මේ කාරණාවට. ඒ වගේ කමඨාන් සුද්ධ කිරීම පිළිබඳව ඒකේ අනිත් එක තමයි මේ පොදු කමඨාන් සුද්ධ කිරීම. ඉතින් මම මේ කියවපු ළඟදී කියවප අ මොකක්ද කියන්නේ වාර්තාවක දැක්කා. ඒ කට්ටිය භාවනාවෙන් කරන්නේ දැනට තියෙන මානසික කායික ලෙඩ රෝග සුවපත් කිරීමේ අදහසින් කරන වෙදකමක් හෙදකමක් නිසා එක එකනාගේ තොරතුරු අනුකයට දෙන්න එපා පුද්ගලිකයි රහසිගතයි. අපි කරන්නේ හෙදකමක් නිසා කිසිම පුද්ගලිකත්වයක් නැහැ කිසිම රහසිගත බවක් නැහැ ප්‍රසිද්ධියේ කියන. මේක අපේ ලොකු විවෘත වීමක්. අපි එකම ධර්මපෞලේ ඉන්නේ. හැම කෙනාගේ ප්‍රශ්නේ මගේ ප්‍රශ්නේ. එනිසා මං කියන ප්‍රශ්නේ ඕන කෙනෙකුට අහුම් කරන ප්‍රශ්නයක් අහුම් කරන ප්‍රශ්නයක් නැහැ. ඒ නිසා මේක අපි අර හෙදකමකට යන නිසා මේ පොදු කමඨාන් සුද්ධ කිරීම කියන දේ අපිට ක්‍රියාවත් කරන්න පුළුවන්. අපි දවසවල 35ක් නේමාසික කරගෙන යන වෙලාවේ එක එකනට විනාඩි 5 5 දීලා පොදු පුත්කලික කමඨාන් සුද්ධ කිරීමක් කරා. එදිර මට තේරෙනවා ඒක කරන්න බෑ. එහෙන වෙලාවක් යනවා. අනිත් එක්කෙනෙකුට දෙනකොට උපදේශ අනිත් එක්කනට ඇහෙන්නේ නැහැ. දැන් කරලා තියෙන පොදු කමඨාන් සුද්ධ කිරීම ලෝකේ කොහයක්වත්ම කරන්නේ මෙහි විතරයි කරන්නේ. පුදුමාකාර ආනිසංස දනකයි. මොකක්ද ආනිසංසේ? මේ ඉස්ලාම් වැඩමුළුවට ආපු කෙනෙකුට තමයි ලියන්න දන්නේ නැති උනත් භාවනා කරන්න දන්නේ නැති උනත් ලියපු කෙනෙක්ගේ හරි කමටහනක් ඇහෙනකොට කමටහන් වාර්තා ඇහෙනකොට තේනවා මෙන්න මේකට අපි වාඩි වෙලා කරන්න තියෙන මේකයි. විස්තර ලියන්න ඕනේ මෙහෙමයි. ඊට පස්සේ කරන්න තියෙන මේකයි කියන අර එක වැඩ කරන පිරිසක් එක්ක ඉඳීමෙන්ම ඒ අවශ්‍ය කරන මානසික ශක්තිය අධිෂ්ඨාන ශක්තිය ලැබෙනවා. ඒ සමහරෙකුට ඇත්තටම හරිම අපහසුකටපත් වෙනවා ඇති. ඒ මොකද මේ ප්‍රසිද්ධියේ කතා කරන්න වෙන්නේ. නිසා නමුත් අපි මේ කමඨාන් වාර්තා නම කාගේද කියලා අපි දන්නේ නැහැ. ඒ නිසා තමයි ලියන්න පුළුවන්. මගේ තියෙනවා ටිකක් නපුරු ගතියක්. ලියලා වාර්තා හොඳ නැත්නම් මම උසාවියට කැඳවලා අරස් ප්‍රශ්න අහනවා. ඒක හරි අපහසුයි සමහරෙකුට සමහරව හරි කැමති. හැබැයි එහෙම මට උත්තර දුන්නේ නැහැ කියලා මම එහෙම මේ ඊර්ෂ්‍යාකම් කරන්නේ දැන් තරහ යන්නෙත් නැහැ මම. අර බන්නිකම් වෙනවා. ඒ ඒක දෙක. අමඩාන් සුද්ධ කිරීම අර මුල් කාරණා තුන පස්සේ දෙවෙනි කාරණා තුන්වෙනි කාරණාවක් තියෙනවා. ඒ මොකද්ද අපි හැන්දෑවේ අද බණක් කියනවා. අන්නේ බණේදි මත වෙන ධර්ම සාකච්ඡාව තේරෙන්නේ නැති කරුණු තියෙනවනම් ඒකත් අපි ධර්ම සාකච්ඡාවට අහනවා හෙට ඉඳලා. ඒකෙන් අදහස් කරන්නේ එයින් පිට වෙන දේවල් ධර්ම සාකච්ඡාට දාන්න එපා. වෙන මේ පන්ති කාමර වල දහම් පාසල් වල ඉගෙන ගන්න ඕන දේවල් අනිකුත් තම තමන්ගේ මේ ධර්ම කරුණු අපි ගන්න. අපි ගන්න අපිට අදාළ අපේ ආධ්‍යාත්මික ජීවිතය අදාළ මේ කමටහන්ට අදාළ මේ වැඩ පිළිවෙලට අදාළ දේවල් විතරයි. ඉතින් සාමිට හරි ලේසි 100ට බෙන්ලා දෙන්න මෙන්න මේ අතර ටික විතර අපි සාකච්ඡා කරනවා. යම් හේයකින් ඒ ඒ මූලික සැකෙල්ලෙන් පිට අනවශ්‍ය ප්‍රශ්න සභාගත කෙරුවොත් අපි ලකුණු කපනවා වැඩමුළු නායකත්වයේ. වැඩමුළු නායකත්වයේ කියන නිසා ලියන ප්‍රශ්න කියවන්න කියවලා අදාළ ප්‍රශ්න විතරක් උත්තර දෙන්න. හැබැයි යම් හේකින් ප්‍රශ්නයක් වැරදි විදිහට අහලා තිබුණොත් විසි කරන්න එපා. ඒ කෙනා කැඳවලා. ඇයි මේ ප්‍රශ්නේ අපි මෙතෙන්දී අහුවේ නැත්තේ කියන එකට යාට වග වෙන්න ඕනේ කියලා කියලා දෙන්න ඕනේ. මේ ප්‍රශ්න ගන්න නම් මෙන්න මේ රාමුව ඇතුලේ තියෙන්න ඕනේ. ඉතින් ඒක ටික මම කිව්වා අද ඉස්සල දවසේ නිසා මේ වැඩ පිළිවෙලට සම්බන්ධ වෙන ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි මේ ප්‍රශ්න පෙට්ටියට දහම් ගැටළු පෙට්ටියට තමයි විස්තරය ලියලා දාන්න. හැබැයි එක වෙන්න ඉස්සලා එක වෙනකොට දාන්න බලන්න ඉන්න එපා. මොකද වැඩමුළු නායකත්වයක පරීක්ෂා කරන්න වෙලා තියෙනවා. එහෙම වුණොත් අපි අනිත් දවසට දාන්න. දෙක කාල වේලා තිබුණොත් අපි සභාවට ඉඩ දෙනවා. තමන්ගේ ප්‍රශ්න ප්‍රකාශන එහෙම නැත්නම් චෝදනා යෝජනා ඉදිරිපත් කරන්න. එතකොට අත ඉස්සුවොත් අපි මේ මයික් එක දෙනවා. එතකොට ඒ කෙනාට සබාවම තණ්ඩ අවස්ථාවක් ලැබෙනවා ප්‍රයෝජනවත් දෙයකට. එනිසා ක්‍රම දෙකකටම පුළුවන් කෙනෙකුට සාකච්ඡාවට සම්බන්ධ වෙන්න. අපි සාමාන්‍ය වැඩ පිළිවෙල කරන ලිඛිත ප්‍රශ්න සභාගත කරලා ඒක ඇහිඳ සලස්සලා කාටත් පුළුවන් තරම් බලන හැම ප්‍රශ්නයකටම සභාගත කරන්න ඒක තමයි අපි කරන්නේ. ඉතින් කවුද අද බලාපොරොත්තු වෙන ඉදිරිපත් කරන්න ප්‍රශ්න ඉදිරිපත් කරන්න. ඉතින් අපි ඉල්ලා හිටමේ ඒ නිසා මේ හඳුනා දීමේ පස්සේ මේ ලිඛිත ප්‍රශ්න සභාගත කිරීමෙන් අපේ සැසිවාරය ආරම්භ කළ දෙන විදියට අපි ඉඳ තිබුණොත් බලමු අනික් අයගේ අදහස් මත මතාන්තර වලට අහුම්කම් දෙන්න අපි යනවා සැසිවාරය ආරම්භ කරන්න. අතිගෞරවනීය ස්වාමීන් වහන්සේගෙන් අවසරයි. අද දිනය සඳහා අප වෙත ප්‍රශ්න 8ක් ඉදිරිපත් වෙලා තියෙනවා. ආදුනික සහ පළපුරුදු යෝගීන්ගෙන් පළවෙනි ප්‍රශ්නය ඔබ වහන්සේට යොමු කිරීමට මට අවසර ලබා දෙන්න. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මම භාවනාවට ආධුනිකයෙක් වෙමි. පර්යංකයේදී ශරීර වේදනාවන් තදබල ලෙස ඇති නො වූ අතර සිතට විවිධ වූ සිතිවිලි පැමිණීම ඉතා අධික ලෙස සිදු වුණි. එහිදී මා විසින් එම සිතිවිලි වලට අයත් සිතිවිලි වලට අගයන් නොදීම තුලින් එම සිතිවිලි පහවිය ගියත් නැවත නැවත එකිනෙකට වෙනත් සිතිවිලි ජාලා පැමිණේ. එහිදී හුස්මට අවධානය යොමු කරමින් සිටියේදී එම හුස්ම එකම විදිහට දැනුනේ නැත. වරකදී එක නහයකින් දිගට දැනෙන හුස්ම තව විටකදී පැතිරී ඇතිසයක් දැනේ. පැතිරී ඇති විට හුස්මෙහි ස්පර්ශය දැනෙන තැනක් නැත. තවත් විටකදී හුස්ම දැනෙන්නේ නැත. සක්මන් භාවනාවේදී සිතෙහි විසිරීම අධිකය. වෙනත් ශබ්ද හා රූපයන් දෙසට අවධානය යන වගක් දැනේ. නමුත් පයෙහි ස්පර්ශය දෙසට අවධානය යොමු කරගෙන සිටියේදී වැලිවල ස්පර්ශය ඊතා සියුම් ලෙස දැනුණු අතර পায় වැලි තුලට ගිලෙන බවක් ප්‍රථම වරට දැනුනි. එම දැනීම තුල සිතට ප්‍රීතිජනක හැඟීමක් පහළ විය. මිය නිවැරදිද? තෙරුවන් සරණයි. මේක ඇත්තට කරුණු හොඳයි. ඉදිරිපත් කළ තියෙන සම්පූර්ණ විකෘතියකට වාර්තාව ලියනකොට ආනාපානෙ ඉඳගෙන කරනවා ආනාපානෙ සමෘද්ධිමත් වෙච්ච වෙලාවක මුදුන්පත් වෙච්ච වෙලාවක හරිය වෙලාවෙම වார்த்தාව පටන් ගන්න. මට ශරීර වේදනා දැනෙන්නේ මට දැනෙන්නේ හිතවිලි විතරයි. හිතවිලි අතෝරක් නැතුව ගන්නවා කියලා මේ කුණු වෙච්ච දේවල් මුලට දාන්න එපා. එතකොට අර තියෙන අර මංගල ගතිය නැති වෙනවා. ඒකල්ල අන්තිමටම ලියනවා මට ආනාපානේ මේ හිතවිලි අස්සෙමුත් පේනවා. විසිරිච්චේවා තියෙනවා දිගට යනවා. අන්න එතනින් පටන් ගන්න. ඒ ආරේ එහෙමම පේනවා සක්මනේදී. මේ රූප පේනවා, සද්ද ඇහෙනවා ආදි වශයෙන් කියලා අර නරක නරක දේවල් ඔක්කොම කියලා අන්තිමට හොඳ දේ කියනවා. ඉතින් ඒකේ ලක්ෂණ ගොඩක් ලැබෙනවා. පටන් අර ගන්න සමුර මූල කර්මස්ථානයේ සමෘද්ධිමත් වෙච්ච තැනකි. ඒක කියලා කියන්නේ මට මේ ආනපාන පේන්නේ මට මේ හිතවිලි ඇස්සේ. ඇත්තටම කියනවා නම් අගේ වේදනාවක් ආවෙ නැහැ කියලා කියන්නේ වේදනාවට එන්න කියන වගේ ආර්දනාවක් කියලා බුරු පඬිසංශ කියන්නේ. මේ ආ කියන දේවල් මොකටද කියන්නේ? කියන්න එපා. ගේ වැඩමුළුවේදී අපි දෙතුන් සැරයක් මතක් කරා නෑ බෑ දෙක කවදාකවත් වාතාවරණයට එන්න ඕන කමක් නැහැ. තියෙන දේ කියන එකනේ තියෙන්නේ. සාරක නැහැ මේක නැහැ කියන්න ඕන කමක් නැහැ. ඒ නිසා තොරතුරු හොඳයි ආධුනිකෙක් වශයෙන් මම මේ විචින කරන ඉදිරිපත් කරන ස්වභාවේ ඒකේ අර්ථයක් තියෙනවා. මේක බුදුජානනාංශයේ සඳහන් කරලා තියෙන අර්ථයක් තියෙනවා. කුසලයේ ඉස්සරහින් තියනද අකුසලයේ ගැන කතා කරන්න කරන්න බැහැ. හරිය තැනින් පටන් අරගන්න ඕන කෙනෙක් දැකපුවම කියන්න ඕන කාරණාව කියන්නේ. ආලවට්ටම් කතා කරන ඉඳලිවල මිනිස්සු ගියාට පස්සේ අපරාධේ මට මේ හම්බුණාට මොකද කියාගන්න බැරි වුණා කියන දේ වෙනවා. ඒක හැබැයි සමාජයේ කෙරෙන්නේ නැහැ. සමාජයේ කෙරෙන්නේ ඉතින් බොරුවට ඔහේ වට කර කර කතා කර ඉඳලිවල අන්තිමට තමයි අවශ්‍ය දේ කියන්නේ. ඒකට අර ඒ දේ වටිනාකම බරසාරකම අඩු වෙනවා. නිකන් මේ අතිශෝක්ති කතා. ඒව වැටෙනවා වල්පල් කතා වලට. මේක නෑ. බුදුජනනාංශේ කතා short and sweet. කියා මම ඉඳගත්තා මම ඉඳගත්ත පස්සේ මම ආනාපානෙ මුදුන්පත් වෙච්ච ඇයි මට වාහනේ කැඩි කැඩි යනවා තේරෙනවා විසිරලා යනවා තේරෙනවා එක දිගට වෙලා තේරෙනවා මට මේ ආනාපානෙ තේරෙන්නේ හිතවිලි තියෙදි මට වේදනාවක් තිබුණේ නැහැ ඒ විදිහට හරිය තැනින් පටන් ගන්න එක හරිම මංගල කාරණාවක් එතකොට අහනින් අයටත් හොඳයි ලියන එකකට රචනය සාධනාත්මකයි එහෙම නැත්නම් ආස්තික සත්‍යයක් බාටපත් වෙනවා. අපි යමු ඊගා ප්‍රශ්න. අවසරයි ස්වාමීන් වහන්ස. මම මෙහි පැමිණි පළමු වතාවයි පරණංක භාවනාවේදී විවිධ විවිධ අවස්ථාවල සිත විසිරී යනවා. විටෙක මුහුණ ප්‍රදේශයේ දැඩි උණුසුමක් දැනෙනවා. පසුව එය නැතිව යනවා. විටෙක සුවදායක බවක්ද ප්‍රීතියක්ද දැනෙනවා. මෙම தත්වයන් මා කෙරෙහි අනුකම්පාවෙන් පහදා දෙන සේක්වා. ඔය නිසා වාඩි වෙලා හිත මෙහෙවිය යුතු නැත්නම් මානසිකාරය යෙදවිය යුතු මූල කර්මස්ථානයේ පිළිබඳ හැඟීමක් නැතිකමයි පේන්නේ තියෙන්නේ. තමයි ඉඳගත්තට පස්සේ කරදරයක් නැති වෙලාවේ කොතනද හිත තියන්න ඕනේ? මොකටද මානසිකාරය යොදන්න ඕනේ? මොකටද එල්ල කරන්න ඕනේ කියන එක දන්නේ නැති නිසා ඉඳගෙන තියෙනවා. වෙච්ච දේ ලියනවා. ඒක හරියට මේ අපි ගෙදර තියෙනවා කියලා හිතන group photo එකක්. ඒ group photo එක අපි ගහගෙන ඉන්නේ අපේ මාමා හරි නැන්දම්ම හරි මේ photo එකේ ඉන්න නිසානේ. ඉතින් අපි එයා දිහා බලනකොට photo එක දිහා බලන්නේ ඒක බලන්න තමයි. ඒක දැක්කේ නැත්තම් එහෙනම් photo එක තියන්න වැඩක් නැහැ ගෙදර. ඒ නිසා මේ මූල කර්මස්ථානේ මොකද්ද? මම භාවනා කරනකොට පරියන්ක කරනකොට ලැබුණ නැති වුණත් මෙන්න මේකයි මූල කර්මස්ථානය කියන අර ඒ තේමාව ඒ වැදගත් දේ වැදගත් විදිහට දන්නේ නැතිකමේ මුසුප්පු ගතියක් තියෙනවා. ඉතින් ඒකට විචනය කළ නතර වෙන්නේ නැතුව උත්තරයක් දුන්නු. මොකද්ද බලන්න ඕනේ කියලා. බුදුජාණන් වහන්සේ සත්‍යපට්ඨාන සූත්‍ර උත්තර දෙකක් දෙනවා. එකක් තමයි අරඤ්‍යගතවා රුක්කමූලගතවා ශුඤ්ඤාකාරගතවා නිසීදති පල්ලංකං ආභුජිත්වා කියලා පනග බඳවා කියලා ඒකට ආභෝග කරන්න කියලා ඉඳගෙන ඉන්න බව දැනගන්නයි කියනවා. ඒක තමයි අපේ මූල කර්මස්ථාන. ඉඳගත්තර පස්සේ ඉඳගත් බව දන්නවා. එහෙම නැත්නම් ඉඳගෙන ඉන්න කයට හිත ආවට පස්සේ දැන් දන්නවා කයට හිත ආව කියලා. මොකෙන්ද දන්නේ? ආන් මේ වෙලාවේ තමයි වැටහෙනදී කයට සතිය මුදුන්පත් වෙලා කොහොමද දැනෙන්නේ කියලා කියන්න පුළුවන් අන්න මූල කර්මස්ථාන. ඊට පස්සේ සතෝ වාස්ස සති සතෝ පස්ස සති කායට හිත ගත්තට පස්සේ සිහියෙන් යුත් ආස්වාස කරනවා සිහියෙන් යුත් ප්‍රසවාස කරනවා. කය කියන විශාල රාමුව ඇතුලේ නයිසර්ගයෙන්ම සිද්ධ වෙන. සවිඥාන කයකට නැතුවම බැරි හුස්ම ටික තියෙනවා. ඒක බලනවා ඊට පස්සේ. පේන්නේ නැත්තම් ප්‍රශ්නයක් නැහැ. කය පේනවනේ. ඊට පස්සේ පේනවා නම් ඒක තමයි ඊගා මූල කර්මස්ථාන. ඒක හරියට අර ටාගට් බෝඩ් එක ඇඳලා තියෙන වලයන් ටික වගේ ලොකු රවුමක් තියෙන. ඒකට තව රවුමක් තියෙන. ඒකට තව රවුමක් තියෙන. මැද තියෙන තිතක්. ඒ වගේ තමයි ආනාපාන. නමුත් අපි දැනගන්න ඕනේ වෙඩි තියන්න බැරි නම් තිතට අඩු ගන්න බෝඩ් එකට වෙඩි තියන්න එපා. තුවකෝ ගන්න ඒක පැත්තට එල්ල ගන්න. අන්නේ එල්ලෙට කය තියාගන්න. ඊට පස්සේ ඒක කියන්න ඕනේ මම ඉඳගෙන ඉන්නේ මම හිතට කයට හිත යෙදුවා. එතකොට මට මේ මේ කරුණු තේරුණායි කියලා ඒක ලියවෙනවා. මූණේ රස්නේ දැරුණා. අරේ මේ කියලා. නැත්නම් ඉදිරිපත් කරන ස්වරූපේ මේ එල්ලේ. එහෙම නැත්නම් එකලස. එහෙම නැත්නම් මානසිකාරයේ යෙදී යුතු දේ පිළිබඳව පිරිසුමදී මේකමයි විභාග වලින් පෙළෙන්න හේතුව. අපි ප්‍රශ්නේ ලියන්න ඕනේ ඉස්සෙල්ලා. ගාන ලියන්න ඕනේ. ගාන ලියන සුළු කිරීම කෙරුවා නම් ලකුණු හම්බෙනවා. ඒක ගාන ලියන්නේ නැතුව සුළු කිරීම කරනවා. එතන සුළු කිරීම කළා අවසාන උත්තරේ තීර දෙකක් ගහන්නේ ලකුණු කැපෙනවා. ගාන ලියන්න සුළු කිරීම ලියන්න උත්තරේ අඩපතිර දෙකක් ගන්න. ඒකට කියෝන එක කරලා දීවන පේපර් එක වල්න එක කරන දන්නවා. මේ මිනිස්සු ගානක් තේරුම් ගන්න දෙනවා උත්තරේ හදන්නෙත් තියෙනවා උත්තරේ උත්තරේ කියලා පෙන්නලා දීලා තියෙනවා දැන් මේක නෑ උත්තරේ හම්බෙලා තිනවා ඉරි දෙක ගැහුවේ නැත්තම් කීයද අනිවාර්යයෙන්ම ගණන් සර් කියන්නේ ලකුණු 10ක් කවනවා අන්න ඒ වගේ මේ කරන දේ කරපු දේ වැරද්ද නෙවෙයි මම කියන්නේ පළවෙනි ලිපියේ තේමයි මේකෙත් තේමයි ඕකට අපි ඒ කමටම වාර්තාව ලියන ක්‍රමයේ පිළිබඳව ලියලා දෙනවා පළවෙනිම මූල කර්මස්ථානයෙන් පටන් ගන්නද නොකියම් බැරි දෙයක් තියෙනවා නම් ඒකේ පස්සට දාන්න මූල කර්මස්ථානේ මොකද්ද මෙනෙහි කෙරුවේ කොහොමද වැටුනේ කොහොමද කියලා කිව්වනම් 100%ක්ම ලකුණු ලැබෙනවා. අපි යනවා ඊගා ප්‍රශ්න. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්ස මම ආදුනික යෝගියෙක්මි. පර්යංකය ආස්වාස ප්‍රාශ්වාස බැලුවෙමි. ආශ්වාස ප්‍රාශ්වාස හතර පහ වතාවක් බලද්දී හිත විසිරී විසිරී නොයෙකුත් දේ සිතට පේනවා. ගෞරවනීය ස්වාමීන් වහන්ස මේ අනුකම්පාවෙන් විසඳා දෙන සීක්වා. මේකේ අරමුණ ලීලා තියෙනවා. හිතෝදේපකත් ලීලා තියෙනවා. එතකොට එක තුන්වෙනි කාරණා විවේචනයක් මම මේ කරන්නේ ආනපන පේන වෙලාවේදී නැත්තම් හොඳ වැඩේ නම් මේ ලියපෙකන උසාවියට කැඳවන එක. අත උසන්න කැමති ලියපෙකන මේ හරස් ප්‍රශ්න දෙක තුනක් අහන්න. හොඳයි පලින් ගේපුවාටත් එක උතර මේ හරි පොඩ්ඩක් ඉස්සරහට එන්න ඕනේ අපේ මයික් එක ගෙනියන්න බෑ. මෙතෙන් එන්න. ඉතින් මම අහන ප්‍රශ්නේ තමන් භාවනා කරනකොට මගේ හිත දැන් ආනාපානෙට ගියා පිට නෑ කියලා තමන් දන්නේ කොහොමද? ගෞරවනීය ස්වාමීන් මට මේ හිත ඉස්සරහ කියලා පේන්නේ නිකන් හුස්ම ගන්නවා හුස්ම ගන්නවා මං කල්පනාවෙන් ඊට පස්සේ හිත වෙන අතකට ගිහිල්ලා හිත විනාඩිකට යන්න ඉස්සෙල්ලා දැන් මගේ හිත හුස්මේ තියෙනවයි කියලා දන්නේ කොහොමද? දැන් මගේ හිත පිට ගිහිල්ලා නෑ. කරදර දැන් මගේ හිත හුස්මේ තියෙන්නේ කියලා මොකෙන්ද අපි ඒක ප්‍රත්‍යක්ෂණය කරන්නේ සහතික කරන්නේ උරගාලා බලන්නේ ඇස්පනා අපිට දකින්නේ මගේ හිත හුස්මට ගියා කියලා මොන ලකුණෙන්ද එහෙම කියන් තේරෙන නිකන් හුස්ම ඉහළ පහළ ගන්න අතරතුර තමයි මේ ඒ ඉහළ පහළ ගන්න බව හිතලුවක් නෙවෙයි නිින්දෙන් නෙවෙයි ඇත්තම සිද්ධ වෙන දෙයක් කියලා කොහොමද දන්නේ මේ අස්පනා අපිට මගේ හුස්ම ගන්න එකමයි මේක මායාවක් නෙවෙයි ඒක නිින්දක් නෙවෙයි කියන එක දන්නේ කොහොමද තමයි හුස්ම ගන්නකොට මොකෙන්ද වැටෙන්නේ මේ ගන්න වෙලා මේ හෙලන වෙලා මේ සද්දයක් නෙමෙයි වේදනාවක් නෙමෙයි කියන එක උන් ඔය කාරණාව පොඩ්ඩක් මම මේ අවසන්නේ කට්ටියටත් එක්ක කට උතරක් ගන්න ඕන නිසා මට දැනෙනවා පාලිමේ හුස්ම ඉහළ ගන්නවා දැනෙනවා ඊට පස්සේ පහළ එළනවා දැනෙනවා අනේ දැනෙනවා කියන එකට විශේෂණ පදයක් දාන්න දැනෙන්නේ උණුසුමක්ද සීතලක්ද කම්පනයක්ද චංචලයක්ද පිම්බීමක්ද හැකිලීමක්ද කියලා දැනෙන කාරණාව ගන්න තමයි මම නාසයේ අග්‍ර කොටසෙන් හුස්ම ඉහළට ගැනෙනවා දැනෙනවා මේ හැකිලිම පිම්බීමත් ඒක සාමාන්‍යයෙන් දැනෙනවා. ඔය ටික කියන්නේ නැති එකයි මම මේ උසාවියට ගැඳවන්නේ ඒක නිසා මම ආස්වාස් ප්‍රසවාස කරනකොට මට හුස්ම තුන හතරක් දැනෙනවා. මට දැනෙන්නේ නාසිකාග්‍රේ. ගන්නකොට මේක සීතලයි පිට කරනට උණුසුමයි ගන්නකොට පිම්බෙනවා හිතෙන්න හැකිනවා කියලා මේ කාරණාව කියනවා නම් නිවන් දකින්න එච්චර අමාරු නෑ. ඒක නොකිය වැදගත්ම දේ ඒක. මේ මුළු එකේම තියෙන හර පද්ධතිය මදේ ගොබේ. ඊට පස්සේ කියනවා හිත පිට යනවා নানা ආකාර දේවල්. නමුත් හිත පිට යන ඉස්සලා හුස්ම රැලි විනාඩි වාර දෙක තුන හිටිනවනේ. අන්නේ හිටිනකොට බලන්න මේක දැනෙන්නේ නාසිකාගයේද, බඩේද, පපුවේද ගන්න හුස්මයි පිට වෙන හුස්මයි අතර කොහොමද මං වෙනස දකින්නේ? නැත්තම් හිත හුස්මට කියන බව දන්නේ කොහොමද කියලා කවදාකවත් ඒක වසංගන්නේ ඒක දන්න දෙයක්. ඒක ලියෙන්නේ නැත්නම් කියන අදාළ වැදගත්ම දේ. ඒ කියන්නේ මැණික් පතලක් හදලා ඉල්ලමත් ගොඩ අරගෙන මැණික අවුලන්නේ නැහැ. අපරාධේ. මේක තමයි මැණික. මැණික මට මම හුස්ම හිටියා ගියා. එක හුස්මකට හරි ගැමෙන්න ගිය බවට ලකුණු කියලා දිනනවා නම් අපි අපේ කරන භාවනාවට ගරු කරා වෙනවා. ඊට පස්සේ හිත පිට යන ප්‍රශ්නයක් නැහැ. හිත පිට ගියාට පස්සෙත් බලන්න පස්සේ මේ වෙන කතාව මම කියන්නේ ඒ හිත පිට ගිහිල්ලා තියෙනවායිත් මම හුස්ම ගන්නවද නැද්ද කියලා බලා ගන්න පුළුවන් නම් සද්ද ඇහෙද්දී, වේදනා දැනෙද්දී බලන්න පුළුවන් නම් හරි වටිනවා. එහෙම පුළුවන් කියලා හිතනවාද? හිත පිට යන්න එන කාරු තියේදී මම ඉඳගෙන ඉන්න බව, එතන මට ඒ තියේදී සූස්ම ගන්න බව, ඒ හිත පිට යෑම අල්ලපනල්ල බලන්න පුළුවන්කමක් තියෙනවා. ඒ ඊට පස්සේ මම මේ අර ටිකක් වැඩි වෙලාවක් කරගන්න ඕනි නිසා මේ හුස්ම හුස්ම වාර ගන්න 1 2 3 වශයෙන් එහෙම ගණන් කරලා බැලුවා. කමන්නේ. ඒක වැරද්දක්ද දන්නේ නැහැ ඒක ඒක කියනවා හිත පිට යන්න වේදනාන බලපාන්නේ හිත පිට යන්න සද්ද නම් බලපාන්නේ ගණන් කිරීම ක්‍රමයේ ඉච්චර සාර්ථක වෙන්නේ නැහැ. හිත පිට යන්න හේතු වෙන්නේ හිතවිලි නම් ওই ගණනා ක්‍රමය තමයි අපේ තේරවාදී සම්මතය ගන්න. ඒ නිසා හිතවිලි ගොඩක් ඇවිල්ලා හිත අවුල් වෙනවා දන්නවනම් ඒ හිතවිලි අස්සෙම ආස්වාස ප්‍රසවාස එකයි. ආස්වාස ප්‍රසවාස දෙකයි. ආස්වාස ප්‍රසවාස තුනයි කියලා හිතවිලි වලින් බාධා නොවි යන ආස්වාස ප්‍රසවාස මල් මාලයකට මල් ලැබුණා වගේ ගණන් කරනවා. ඒක හොඳයි. ඒකට ඒ විදිය කරපුවාම වෙනදට වැඩි වාර ගණනක් හුස්මත් එක්ක ඉන්න පුළුවන් වුණාද? ඉන්න පුළුවන් වුණා සන්නහන්සේ. එච්චර තමයි කියන්නේ. ඒ ටික කියන්න ඕනම හිටගෙන කියන්න ඕන කට්ටියට එන්න. නැත්නම් ওই බල්ලන් හරිය කතා කර කර ඉන්නවා. ආනපන ගියා මේකෙන් මන්දා. ඊට හිත පිට ගියා මම ඊට පස්සේ ආයෙ ගණන් ගණන් කිරීම කරා මට එතකොට වැඩි ගණනක් වුණා. එතකොට බලන්න ඒ අපිට ටිකක් ටිකක් ආනපාන හුරු වෙනකොට යාළු වෙනකොට ආද වෙනකොට මේචල් වලට මේ හුස්ම ගන්න වාරයයි හෙලන වාරයයි දෙක ඇතුළීමයි පිටපීමයි දෙක අතර වෙනස අල්ලන්න පුළුවන් දෙයක්. ඒ සන්නහස. පුළුවන්. ඒ මම 50 වාරයක් කොහොම හරි බොහොම අමාරුවෙන් 50 වාරයක් යනකම් ගණන් කරලා හිත එකඟ කරගත්තා ටික. එතකොට මේ ගන්න වෙලාව හෙලන වෙලාව නෙවෙයි. මේ හෙලන වෙලාව ගන්න වෙලාව නෙවෙයි කියලා දෙක වෙන් කරන්න පුළුවන්ද? පුළුවන්. අන්නේ වෙන් කරලා ඒ ලකුණ කියපු දවසට ඔයිටත් වැඩිය පියවරක් ඉස්සරහයි. එහෙම අතරින් පතරින් සද්ද අසෙත් බලතයි. වේදන අසෙත් බලතයි. හිතේ අසෙත් බලතයි. ඒ නිසා ඒ පහු වෙනකොට පහු වෙනකොට උපක්‍රම රාශියක් හම්බ වෙනවා. ඒ සඳහා දැනගන්න ඕනේ. අපි පාරට බැත්තයි කියලා අපේ වාහන විතරක් යන්න ඉඩ දෙන්නේ නැහැ නේ අනම්මනම් එහෙ මේ වාහන යනවා බල්ලෝ පයින්නවා සත්ත සත්තු යනවා අපි දැනගන්න බෑ හප්ප ගන්න තු යන්න කවුරුත් නැති වෙනකම් බලා හිටියොත් අපිට ගමනක් යන්න වෙන්නේ නැහැ ඒ වගේ තමයි හිතවිලි හරස් කපනවා වේදනා හරස් කපනවා සද්ද හරස් කපනවා ඊටදී අපි මැදින් දාගෙන අරගෙන යන එකයි තියෙන්නේ ආනාපානේ හප්ප ගන්න තු ඒ සන්නහසේ හොඳයි දැන් හරිද ප්‍රශ්න විසඳුණාද ඒ සන්නහ අපි යනවා ඊගා ප්‍රශ්නෙට අවසරයි තෙරුවන් සරණයි ගෞරවනීය සාමීන් වහන්ස සක්මන් භාවනාව කරගෙන යාමේදී යටිපතුල් පොළව හා ස්පර්ශ වන විට දැනෙන සංවේදීතාවය දිගින් දිගටම සිත තබාගත් සිත සංවේදනයට දිගින් දිගටම සිත තබාගත හැකි මද වේලාවකින් পায় පොළොවේහි වදින විට හිසෙහි පිටිපස යාන්තමින් ඇතිවන ගැස්සීම සහ යටිපතුලේ සංවේදනය කෙරෙහි සිත මාරුවෙන් මාරුවට පවතී. තවත් ටික වේලාවකින් නලලෙහි මැද සියුම් රිදීමක් සමග දැනීමක් ඇතිවිය. සක්මන නතර කර නැතුරුම එය පැවති අතර ඉබේම සිත එතන පවතී. සක්මන නවතා මද වේලාවක් යනතුරුම එය පැවතින. තෙරුවන් සරණයි. එතකොට ඒ කියන්නේ සක්මන් කරනකොට පතුලට දැනෙන වේදනා එනතම මේ ඇට්ලස් කසීරු කාවට යන කම්ම ගිහිල්ලා ඒ කම්පන වේගය දන්නේ ඔක්කොම සතියේ තියෙන බවට කයට හිතාව බවට ලකුණු. ඒ වගේම නළලි වේදනාවක් ආවන හොඳටම පේනවා මේ අපි අඳුරලා දීප ගන්න මේ කයම තෝරගත්ත අරමුණ වේදනාව තියෙන තාක්කල් සතිය තියෙන. වේදනාවක් තියෙනවා කියන්නේ සතිය මේ සතිය හරි ප්‍රනීත හොඳට තේරෙනවා. ඉතින් ඒ නිසා වේදනාව විශ්වලාගෙන ආපු සුභාසින්සනයක් විදිහට බැලුවොත් වේදනාව තියෙන තාක්කල් සතිය තියෙනවා. පරියන්කේ දක්මනින් ගියත් සතිය තියෙනවා. ඒ නිසා ඒකට ඇඟට උණු වතුරක් කරන්නේ නැතුව මූණට කියලා ගන්න නැතුව මොනවකින් කියන්නේ නැතුව මේ වේදනාව දැනෙන්නේ වර්තමානෙමනේ මේ මොහොතෙමනේ පෙරපසු නොවිනේ ඒ නිසා මේ වේදනාව දැනෙන්නේ කයට හිත ආපු වෙලාවට විතරයි නැති වෙලාවට අපි මොනව කරනවද මොකක්වත් තේරෙන්නේ නිසා හොඳට මතක තියාගන්න සතුටුමත් වෙන්න වෙන්න වෙන්න සයි කය වෙන්න නොදෙනෙච්ච සංවේදනා කම්පන චංචල රාශියක් තේරෙන පටන් ගන්නවා. මුගෝ දෙනෙක් මේ කෙනොට භාවනා අතහැරලා දුවනවා. පළවෙනි බෙහෙත් පන්ති බීපු ගමන් සිංහල වෙදකමේ ලෙඩ රෝග රෝග ලක්ෂණ වැඩි වෙනවා. ඊ බෙදකමේ හැටි. ඉතින් විදාර කියලා කියනවනේ මෙන්න මේ ඉස්සලදී කසාය තුල්දෝ මේමයි මේක බිව්වා මට මේ දේ දැනෙනවා. ඒක තමයි වෙදා දන්නේ ලෙඩේ මොකද්ද කියලා. ඊට පස්සේ ලෙඩමාරු වෙදමාරු කෙරුවොත් ඌත් දෙනවා ආයෙසටක් ඇවිසෙන්න එක. ඒ විදිහට අනිකල ගාට වෙනවා ඒත් දෙනවා. ඉතින් එහෙම එතකොට අර බෙහෙත් පන්ති වැඩක් වෙන්නේ නිසා මේ බෙහෙත් දුන්නා පස්සේ පොඩ ඇවිසෙන ගතියක් එනවා. ඒ තියේදි කරන්න මේක හරි පැත්තට දාගන්න. ඒ නල්ලමැද තියෙන වේදනාව අනිවාර්යයෙන්ම නයිසાર્ගිකව ඉබේ ආපු එකක්. ඒක වාසියට තියාන වැඩි වේලාවක් සත්‍ය පවත්වන එක තමයි කරන්න ඕනේ. අවසරයි ගරුතර සාමීන් වහන්සේ මාහට ආනාපාන සතිය භාවනාව ඊටා අමාරුයි. සිත එකඟ කර ගැනීමට හොඳටම උත්සාහ කළ නමුත් බාහිර ශබ්දවලට හා වෙන අරමුණු වලට සිත ඇදී යයි. මෛත්‍රී භාවනාව අසුබය ධාතු මනසිකාර්ය හා නවසීවතිකෙන් සමාධියට හෝ සිත එකඟ කර ගැනීමට පහසු බව වැටහි. ইহත සඳහන් කරේ පුරුදු භාවනාවන්ලේ මා මේ දින කිහිපයේ ආනාපාන සතිය තව දියුණු කර ගැනීමට උත්සාහ කළ යුතුද නැතිනම් පුරුදු භාවනාවක් වැඩි යුතුද කරුණාවෙන් පහදා දෙනසේක්වා මේකට උත්තර දෙකක් තියෙනවා වාඩි වෙලා පේන දේ බලන්න ආනාපානෙ බලන්න කියලා කිසිසේත්ම කවදාකවත් මේ කමටහන කියවෙන්නේ නැහැ. පෙනුනොත් ඒක දිගේ යන්න. ඒ නිසා ඉඳගෙන ඉන්නකොට පල්ලංකම් ආභුජිත්වා කියලා පළඟ වැද වාඩිලා බලන්න ඇද්දක වහගෙන හොඳට සම්මිතිකව සම්ම බරව සහැල් වෙන මොනද වැටෙන්නේ කියලා ඔච්චරයි භාවනාව. ඊට පස්සේ අපි කියව බුද්ධානුසුති කරනවා අසුබේ කරනවා මරණානුසුති කරන මොනක් හරි කමන්නේ. ඕකෙන් හොඳ තීරණ එකක් අරගෙන යන්න හැමතැනම ලිං හැරුවාට කවදාකවත් උල්පතට බහින්න බෑ. ලංකාවේ ඉන්න ඕනම කෙනෙක් ඇහුවොත් කර්මස්ථාන 40ම නම් කියනවා. දැන් කොයි එකෙන්ද හොඳට සතිය පිටවන්නේ කිව්වොත් නෑ ඒ එහෙම දන්නේ නෑ. ඔය මේසේ තිබුණාට කනවා. ඇත්තම ගෙදර ගිය කාපිරියා වගේ. නේ තමන්ට ගැළපෙන්නේ පය කන්න. බුදුහාමුදුරන්ට ඕන තරම් කමටහන් තියෙනවා. තමයි මේ භාවනා කරන වැඩිම සතිය වැඩෙන්නේ මොකද්ද? කොයි එකකම ප්‍රශ්නයක් නැහැ. ඒක එන්න අරින්න කවදාවත් උදුරලා ගන්න යන්න එපා. කෙල්ලකින් ආදරේ උදුරලා ගන්න බෑනේ. මට ඒක නිවැරදිනේ මට නැත්තම් මාත් බඳිනවා. ගණ්ඩ දන්නේ මං උදුරන්න ගියා. කරන්න බෑ. උදුරු කේන්දර බලලා උදුරලා ගත්තත් කතාදී හරියන්නේත් නැහැ. තික්කතාවද වෙන්නේ. වාඩි වෙලා බලන්න මොනවද පේන්නේ? ඒක කියන්නේ ගියාම නෑ කියන්න ඕන දෙපසක් වෙන්නේ නැහැ. බෑ කියන ප්‍රශ්නකුත් නැහැ. පේන දෙයි කියන්නේ. මේ බෞද්ධයන්ට විතරක් වෙන කුණු හරපයක් උතර තියෙන. දැන් කතෝලික කෙනෙකුට භාවනාව ගන්න මොන ප්‍රශ්නයක්වත් නැහැ. පොඩි දරුවෙකුට කිව්වොත් එහෙම වාඩිල මොනවද පේන්නේ කිව්වොත් ඌ ෂෝක් එකට කියනවා. මෙයාගේ ප්‍රශ්න අනේ මට අනපන පේන්නේ අයියෝ කියලා ඉසතවද කරන්නේ. අනේ සංසමන් කීයක් කර දෙන්න බුද්ධානුස්සති කරන්න දෙන්නකෝ. අනේ මට මෛත්‍රී කරන්න දෙන්නකෝ. ඒකේ උනත් ගමන්නේ කොයි එකෙන්ද සතිය වැඩෙන්නේ කියලා ඇහුවොත් අර හකුරු බූරුවගේ පිටේ හකුරු බැඳේ බැඳා වගේ පිටේ බරගෙන ඉච්චට මොනවද කියන්නේ කියලා දන්නේ නිසා බලන්න වාඩි වෙලා මම මේ සිල් අරගෙන ඉන්නේ. හිත අලුත් කරගෙන ඉන්නේ මම වටේ ඉන්නේ ඔක්කොම සිල් ගත්ත කට්ටිය. මේ භාවනා මැද මම දැන් වාඩි වුණා මොනවක්වත් කරන්නේ මොනවද පෙයි. මොනවද දැනෙන්නේ? මොනවද අත්දකින්නේ? මොනවද අත්විඳින්නේ? ඕක ලියන්න මොකටද නඩුවක් නැහැ ඉතින්. ඉතින් පුදුම අමාරුයි. මේ මේ ස්වභාවයෙන් පේන දේ කියන අමාරු මොකද අර ඔළුවේ දාගෙන ආව ගොඩාක් දේවල් තියෙනවා එව්ව වෙන වෙන ශීර්ෂ වලින් බලන්න පිංග කරන ශීර්ෂේ සමාධි ශීර්ෂයෙන් මම කවදාකවත් කියන්නේ මම කියන්නේ සති ශීර්ෂයෙන් විතරමයි පළවෙනි වාක්‍යය තමයි මේ බඩමුළු හදලා තියෙන අපි සතිය වඩන්න සති ශීර්ෂයෙන් ගියා නම් බෞද්ධයන්ට වැඩිය හරි ලේසි අබෞද්ධයන්ට බෞද්ධයෝ මේක පින් කරන පැත්තෙන් බලනවා සත්‍ය සමාධිය පැත්තෙන් බලනවා ප්‍රඥාව පැත්තෙන් බලනවා සද්ධාව පැත්තෙන් බලනවා ඔය හැම එකක්ම විශ්වසනීයත්වයක් නැහැ කියලා ඥානපෝණි කාමරේන සතිය කවදාකවත් තිබ්බ විශ්වාසය කඩන්නේ අනිත් එක ඕන එකක් වෙලාවක හරිනවා ඒකට හරියන්නේ ඒ නිසා මේ කොයි එක හරි කමන්නේ එන්නේ මොකද්ද කියලා කියන්න වාඩි වෙලා ඉන්නකොට දැනෙන දේ වැඩියෙන්ම සත්‍යමත් වෙන්න පුළුවන් අරමුණ සවස්ථා කරන්න ඉදා ඉඳලා වැඩි පටන් ගන්නවා තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්ස සක්මන් භාවනාව මම දැන් මෙතන සිටගෙන සිටිනවා යනුවෙන් සිතා සක්මන තුල වට කීපයක් නිදහසේ ගමන් කරමි ඉබේ මතුවන පාද චලනයන්ට සිත යොමු කරමි පාද එසවෙන යැවෙන තැබෙන ආකාරය නිරීක්ෂණය කළෙමි ඇතැම් විට පාද එසවීම ගැන සතිමත්ය මැද අවස්ථාව තුලදී සිත පිටයයි නැවත পায় ගැන දැනුවත්ය. මෙලෙස විටින් විට ඇතිවන සම්පූර්ණ පියවර ගැන සතිමත් විය නොහැක. ඇතැම් විට සම්පූර්ණ පියවර තුනම පියවර දෙසම සිහියෙන් සිටිය හැකිය. මෙලෙස විනාඩි 20ක් පමණ සක්මන් කළ පසු පාදවල වේදනාවක් තනින් තන මතුවේ. පාද ඉදිරියට පසුපසට පැද්දෙන්නාක් මෙන් දැනේ. පොළවේ සීතල බව දැනේ. ක්‍රමයෙන් සීතල උණුසුම ආදී ස්වභාවයන් යටිපතුල පුරා සියුම් වී පැතිරී යන අයුරු දුටුවෙමි. සක්මන තුලදී සියුම් ගල් කැට, රළු ගල් කැට ආදිය পায়ට පෑගෙන විට වෙන්වෙන්ව ඒ ඒ ස්වභාවයන් නිරීක්ෂණය කිරීමට හැකිවිය. මෙලෙස අවසා අවධානයෙන් සිටින විට සක්මන ස්වයන්ක්‍රීයව සිදුවන චලනයක් අයුරින් දෙනුනි. ඒකාකාරී කම්මැලි ස්වභාවයක් ඇති වූ බැවින් සක්මණෙන් මිදී පර්යංකයට වාඩි උනිමි. පර්යංක භාවනාව. මම දැන් මෙතන ඉඳගෙන සිටිනවා යනුවෙන් වාඩි වී සිටින ඉරියව්ව කෙරෙහි සිත යොමු කළෙමි. උදරයේ උස් පහත් වීම ක්‍රමයෙන් පෙනෙන්නට විය. පිම්බෙන විටදී උදරයේ මස් පිඩු ඇදී තද වී මොහොතක් නතර වී ක්‍රමක්‍රමයෙන් තද ගතිය අඩු වීගෙන ගොස් නතර වෙන ස්වභාවයක් දැනේ. විනාඩි 10ක් පමණ ගතවන විට වේගවත් වන එතන පැහැදිලි නෑ අවසරයි ස්වාමීන් වහන්සේ. ඊතා සෙමින් සිදුවන ආකාරය දුටුවෙමි. වේගවත් වන ස්පන්දනය යුතුය මං හිතන්නේ. මෙසේ සිටින විට පිම්බීම හැකිලිම නොදැනි. කයේ වේදනා විවිධ ස්ථානවලින් මතුවේ. කය පහළට ක්‍රමයෙන් පහත් වේ. නැවතත් ක්‍රමයෙන් එසෙවි. ඇතැම් විට වේදනා දරාගත නොහැකි තරමට පැමිණි. නමුත් දැස් විවර කළ සැනින් එම වේදනා නැති වී යයි. මෙසේ වේදනාවන් ඉවත් වූ පසු නැවත පිම්බීම හැකිලිම ක්‍රමයෙන් ප්‍රකට වේ. ඇතැම් විට සිත විවිධ විවිධ සිතවිලි හඹා යන අයුරු පෙනේ. සමහර සිතවිලි කිසිදු තේරුමක් නැති මෝඩ සිතවිලියයි හැඟේ. මෙදෙස බලා සිටින විට ක්‍රමයෙන් නැති වී සංසිඳීමක් ඇති වේ. ඒකාකාරී කම්මැලි ගතියක් ඇති වේ. ඒ නිසා පර්යංකයෙන් මිදුනිමි. තෙරුවන් සරණයි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය සහනය සැලසේවා. මේකේ දෙකම පර්යංකය ධක්මන දෙකම මතක් කරලා තියෙන්නේ සංසිඳීමක් කියනවා ඊට පස්සේ කම්මැලිකමක් නීරසකමක් නිසා පරියන්කේ මිදෙනවා සක්මනේ මිදෙනවා කියලා. ඉතින් කරදර තියෙනකොට ඒක චෝදනා කරනවා. කරදර නැති වෙනකොට බුදිය ගන්න. එහෙම නැත්නම් ඉරියව් මාරු කරනවා. ඉතින් ඒක නිසා අපි තේරුම් අරගන්න ඕනේ මේ කරදර තියෙන වෙලාවේ හිත වේදනා, හිතවිලි, ශබ්ද ඒ ඔක්කොම අපට අර අරමුණත් එක්ක හිත පාත්තන එකට පොඩක් පොඩක් කරදර කරනවා. හැබැයි ඒකේ නිින්ද යන්න දෙන්නේ නැහැ. එපා වීමක් වෙන්න දෙන්නේ නැහැ. කොයි වෙලාව ඒ කියන්නේ කෙලස් තියෙන තාක්කල් අපි අවදීන් කියලා මතක තියාගන්න. කොයි වෙලාවකරි කෙලස් අඩු වෙනකොට විශේෂයෙන්ම රාග ద్వේෂ අඩු වෙනකොට මෝහ ගතිය වැඩි වෙනවා. එහෙම නැත්නම් අපි කියනවා නිදිමත ගතිය වැඩි වෙනවා. ඒක පේන්නේ කම්මැලිකමක්, නීරසකමක්. ඉතින් අපි නැගිටලා යනවා. ඉතින් කාදා නිවන් දකින්න වෙන්නේ ඒ නිදිමත වෙනවයි කියන නීරස වෙනවයි කියන්නේ කෙලස් නැහැ කියන එක. ඉතින් කෙලස් නැතුණාට පස්සේ අපි කියන අයියෝ හරි සෞත්වයේ මේ කෙලස්සත් නැහැ අඩු ගන්න. එහෙනම් මොකද්ද භාවනාව කියලා නැගිටලා යනවා. කොච්චර බුදුරු දැකලා ඇද්ද අපි කොච්චර භාවනා කරලා ඇද්ද මේ රාගේ නම් අපිට තේන මේ විරාගේ මත වෙන්නේ රාගේ නැති එක. ඉතින් අපි ඒකට කම්මැලි කියනවා. ඒක නීරසයි කියනවා. ඉතින් පාළුයි කියනවා. කම්මැලි කියන දේ නැගිටලා යනවා. ඉතින් බුදුරජාණන් මොන කරන්නේ? නිකන් කල්පනා කරන මේ පැයේ පාගයක් කාලයක් ඇතුළත රාගේ දුරු කරන හැටි බුදුහාමුදුරුවෝ කියලා දීලා තියෙනවා. ඉතින් රාගේ නැතුණාට පස්සේ කියනවා හරි සෞත්වි නිකන් ඉන්න බෑ. කරකට යන්න බෑ. පරියන්කේ නැතක. සක්මන් කරනවා. සක්මන් කරන යන්න බෑ. පරියන්කේ. බුදුරජාණන්සේ ක්‍රමයේ 100ක් හරි. විරාගය හොඳටම පෙන්වනවා. අපි විරාගයට කියන්නේ කම්මැලිකම කියලා. නීරසකම කියලා. බය කියලා. අසරණකම කියලා. ඉතින් ඒක නැති කරන්න මොකක් හරි කෙලෙසයක් දාගන්න. ඉතින් ඒ නිසා බුදු ඥාන සඳහන් කරනවා දුක්ඛ සත්‍ය අපිට අවබෝධ වෙන්නේ නැත්තේ ඉරියව් මාරු කරන නිසා. සක්මන කරගෙන ඉන්නකොට කම්මැලි වෙනකොට ඉඳගෙන ඉඳී ඕනේ. ඉඳගෙන ඉන්නකොට භාවනා හරිය ගිහිල්ලා කම්මැලිකම එනකොට ඒ කියන්නේ කම්මැලිකම එනවා කියලා කියන රාගය අඩු වෙලා. පරියන්කට යනවා. ඉතින් කමඨාන් සුද්ධ කරලා දුන්නොත් ඒ ඒ කම්මැලිකම භාවනා ප්‍රතිඵලයක් විරාගේ නිබ්බිදාව ඔතනදි තමයි සද්ධාව තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. ඔතෙන් තමයි වීඩියෝ ඕන වෙන්නේ. ඔක නිසා පොඩ්ඩක් ඔතන පොඩ්ඩක් ඉන්න. මොකද්ද වෙන්නේ කියලා බලන්න කිව්වොත් තේරුම් ගන්න ප්‍රමාණය 100ට කීයක් වේද කියන්න බෑ. මොකද ඔක්කොමල බලාපොරොත්තු වෙන්නේ බුදු රැස්වි දෙන්න ඕන, කහ පාට වෙන්න ඕන, උඩ යන්න ඕනේ, රැස්වි දෙන්න ඕනේ, මිලිලා කූරුපත් වෙන්න ඕනේ. ඒක නෙමෙයි භාවනා කියලා මොකද්ද හිතාගෙන ඉන්නේ. ඉතින් මෙච්චර ලස්සනට අර රාගේ අනිත් පැත්තේ එනකොට විරාගේ එනකොට අපි දමල ගහලා ඇවිදලා ගිය වාර ගාන ගණන් කරන්න පුළුවන් කියලා හිතන සංසාරේ. භාවනා කරන්න නැති කිසි දෝෂයක් නැහැ කාගේවත්. නමුත් භාවනා කරලත් ඉල්ලන්නේ කාමී. භාවනා ප්‍රතිඵලයක් විදිහට රාගේ ඉල්ලනවා. ඉතින් විරාගේ ආපුවන් පස්සේ අයියෝ හරි සෞත්තුයි කියලා, කම්මැලි කියලා, නීරසයි කියලා දාලා යනවා. ඉතින් බොලේ මොකද කරන්නේ? කමඨාන සුද්ධ වෙන්නේ නැතුව කොච්චර භාවනා කරත් බොලේ ඉතින් මම මොකද කරන්නේ? මේ මේ කිව්වත් මම දන්නවා තේරුණාද නැද්ද කියලා කියන්න බෑ. නමුත් ඒ වුණත් මතක් කරලා තිනවා සිය සැරයක් හරි මේ කියලා දෙන්න. 101 වෙනි සැරේවත් නොකිය ඉන්න මසුරු වෙන්න එපා. 101 කරත් අනිදාසෙ ඕකම ලියන්න පුළුවන්. 102 වෙනි වතාවටත් කියන්න කියලා ඔකුසාංශ ලියනවා. භයානක රෝගද සුව වෙන අවස්ථා ඇත. එච්චරයි කියන්නේ. වෙන මොකුත් කියන්නේ. 102වත් නොකිය ඉන්න එපා. අපි ඔක්කොමලා ওই 102 3 කරලා තමයි අද භාවනා ගැන සතුටු නම් සතුටු වෙන්නේ. භාවනා මේ තරම්ම ප්‍රතිඵලදායකයි පුතඥයකට කියන්නේ වැරදිලා කම්මැලි වෙලා නීරස වෙලා කියලා දාන්න. ඉතින් ඒ නිසා කමටහන් සුද්ධ කිරීම වශයෙන් කියන්නේ ඒක අරමුණු කරන්ඩ ඒකත් එක්ක ඉන්න ටික තමයි භාවනා මධ්‍යම ප්‍රතිපදා වෙන්නේ. එතෙන් එනකම් කරන්නේ මධ්‍යම ප්‍රතිපදා හැදෙන එක. ඉතින් අපි එනකොට හැදෙනකොට සල්වක සාදාලන කිట్ల යනවා. අනේ නොනගිට ඉඳ ලැබේවා කියලා අපි යනවා ඊගා ප්‍රශ්නේ. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්ස හුස්ම රැල්ල ඉක්මනින් ප්‍රකට නො වූ බැවින් මා මගේ සිතට එන සිතවිලි දෙස සිහියෙන් සිට ඒ ඔස්සේ නොසිතා සිටීමට උත්සාහ කළෙමි. සිතවිලි එන ප්‍රමාණය යම් පමණින් අඩු වූ බවක් දැනේ. මේ කරුණ පැහැදිලි කර දෙන්න කියලා කරුණාවෙන් ඉල්ලා සිටිනවා සූත්‍රයක් ඉදිරිපත් කරලා තියෙනවා ස්වාමීන් වහන්සේ. මොකද්ද කියලා තියෙන්නේ? නචේතනා කරණීය නම් සූත්‍රයක් මා අසා ඇති අතර ඒට සම්බන්ධව පැහැදිලි කර දෙනමින් කරුණාවෙන් ඉල්ලා සිටිමි කියලා. ඒ සූත්‍රය නිසා තමයි වැරදිලා තියෙන්නේ කියලා කියන්නේ. ඒ කියන්නේ අපි කියන වාඩි වෙලා කය දිහා බලන්න කියලා. ඒ වෙනුවට ආනපනින් නැති ගැන චෝදනාවක් තියෙනවා. ඒ වෙනකොට හිතවිලි බලනවා කියන එක අර කියලා තියෙන කාරණාව මේ ඉඳගෙන මේ ලැබිච්ච මේ manussත්ත්ව ප්‍රතිලාභේ කය දිහා බලන්න කියන එක සතර සතිපට්ඨාන ඉස්සල්ලා බුදුන්සේ කියන දේ. ඒකේ සියුම් දෙයක් තමයි ආනපන කියන්නේ පුනර් ප්‍රශ්නේ කය දැනෙනවනේ. ඒක වෙනුවට මේ හිතවිලි ඇති නැති බවට ගිහිල්ලා ඊට පස්සේ ඒකට හේතුවක් වශයෙන් ඒ මේ චේතනාකරණීය සූත්‍රය ගැන කතා කරනකොට භාවනා ගිහිල්ලා තියෙන්නේ අර හිතාගත්ත දෙයක් මත. තනිකර චින්තාමේ කොටසට අනේසා ඊට බොහෝම ප්‍රසිද්ධ ඔලුවට පොල්ලෙන් ගහුවාගේ වැඩ භාවනාවක් මේකේ තියෙන වාඩි වෙලා කය දිහා බලන ඉන්න. එන්නේ මොන දෙයක් හරි කියන්නේ. ආනපනියව හදිසිය කියලා හෝ නාවයි කියලා හෝ ගුරුසුතාව කියලා ඒක නෙමෙයි තියෙන්නේ. හොඳට කය සහැල්ලුව පහසුවෙන් වාඩි වෙලා ලීච සූරින් වාඩිලා පේන දේ කියන්නේ. එතකොට කියන මාර්ග තුනම යන්න ඕන කමක් නැහැ. හරි ප්‍රායෝගික ක්‍රමයකට යන්නේ. එන දේත් එක්ක යන්නේ. මේකේ නොයන දේ හෝ චේතනා කරන දේවල් ගැන ප්‍රශ්න කරන්න වෙන්නේ ඒ නිසා එතන දැනුමෙන් වෙච්ච හානියක් මෙතන තියෙන්නේ අර අහිංසකමක් නැහැ නිර්ව්‍යාජ ගතියක් නැහැ මතුවෙන දේ කියන්න බෑ ඒ නිසා නැවතත් අලුත් බබෙක් වගේ අලුත් නවකාත්මික යෝගාවචරෙක් වගේ ආධුනිකයෙක් හොඳට වාඩිලා වාඩිලා පේන්නේ මොනවද කියන්නේ ඒ හොඳටම ප්‍රමාණවත් භාවනාවට අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්සේ පර්යංකය මූල කර්මස්ථානය මම මෙතන යනුවෙන් සිටුවෙමි. විනාඩි 5ක් පමණ මූල කර්මස්ථානය මෙනෙහි කරන විට කිසිවක් නොදැනීම නින්දයයි. වටපිටාව ගැනද දැනීම දැනීමද නැති වී යයි. නැවත අවදි වූ විට මූල කර්මස්ථානය මෙනෙහි කරමි. එහෙත් දිගින් දිගටම මුල පරිදිම සිදුවේ. කරුණාවෙන් මෙයමට පහදා දෙන සේක්වා. තෙරුවන් සරණයි. ඔය එතකොට මේ වගේ නින්දට ගියාට පස්සේ නැවත මූල කර්මස්ථානයේ මෙනෙහි කරනකොට මූල කර්මස්ථානට ආවද ආව බව දන්නේ කොහොමද කියන මම ප්‍රශ්න දෙක අහන්න කැමති මේ ලියුපු එකන අත උසන්න කැමතිනවා. කියන්නේ නින්දට ගිහිල්ලා භාවනා කරගෙන ඉන්නකොට නින්දට ගිහිල්ලා නැවත ආවට පස්සේ මම මූල කර්මස්ථානට හිත යොදුවයි කියලා සත්‍යන්නේ නතර වෙන්නේ. මම ඒකෙන් මතු කරනවා ඒ හිත යෙදුව එක සාර්ථක වෙලා මූල කර්මස්ථානට හිත ආවද නැත්නම් ආනපානට හිත ආවද දැන් මගේ හිත ආනපානට ආවා කියන එක මොකෙන්ද ප්‍රත්‍යක්ෂණය කරන්න. මොකෙන්ද පිරිසිඳ දකින්නේ? කොහොමද අස්පනා අපිට දකින්නේ? මූල කර්මස්ථානට ආව ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ මම මෙතන කියලා ශරීරය දැනුණා. ඒ කියන්නේ ඇතුලෙන් මැවිලා ඒ කියන්නේ හිත ඇතුලෙන් පෙවුණා දැන් සුදු ඇඳන් ඉන්නවා. ඒ විදිහට එහෙම දැනුණා. එතකොට අපිගේ මූල කර්මස්ථානේ ආනපන නෙවෙයි. මම ඉන්න තැනට ආවා. මම ඉන්න තැනට ආව බව දැනගන්නේ කොහොමද? කොහොමද දැකගත්තේ? හද්ද ගැටලා බැලුවද නැත්නම් හිතින් විමසනවද? හිතෙන් දැනනවා. කොහොමද හිතෙන් දැනගත්තේ හිතෙන් බලපු ප්‍රයත්නය සාර්ථක වුණා හෝ අසාර්ථක වුණා හෝ මොන සාක්කියෙන්ද දැනගත්තේ මම දැන් ඉන්නේ කයේ කියලා. ආයේ හුස්ම ගන්න එක දැනුණා. ඒ කියන්නේ ආයෙසරේ පටලවනවා. එහෙමනම් මූල කටපත් ගන්න තියෙන මූල ආනාපාන කියන්නේ නැත්නම් ආවට පස්සේ දැන් ආනාපානට ආව බව කොහොමද දන්නේ? ආස්වාස කරනවා ප්‍රාස්වාස කරන එක දන්නවා සම්මා. හරි ඒක ඒකට එන්නේ නැතුව ගීත හැකිට දන්නවා කියලා. දැන් උසාවිය පිළිගන්නේ නැහැ. උසාවිය යනවා සාක්කිය මොකද්ද කියලා. ඒක තේරුම් ඒක තමයි මම මේ කියන්න දැන්. දැන් අපි හිත පිට ගිය බව දන්නවනේ. ආවව ගත්තා. අපි කයට එන්නේ කමතක කරනවා අපි හිත අනපනට එන්න ඕන. දැන් ආවා. දැන් ආවව දන්නේ කොහොමද? මට ආස්වාස ප්‍රාස්වාසය දැනෙනවා ස්වාමී. මම දන්නවා කියන එක කියන්න මොකෙන් දැනෙන්නේ? කම්පනයක්ද දැනෙන්නේ? චංචලයක්ද? උණුසුමක්ද? සිසිලතක්ද? ඉතින් ඔය වචනේ ගන්න තමයි මම ඔච්චර නැගිටලා කියන. ඒක ලියන්නේ නැතිකම බලන්න. ඒක ලියන්නේ නැත්නම් මුළු උසාවියම මුසුප්පුනේ. මම අපව ආනපානට ආඩුවන උණුසුමක් දැනෙනවා. ඉවරයි. ඒක ලිය වෙන්නෙම නැහැ. අපි සම්පප්පලාව වලට කොච්චර පුරුදු වෙලා තියෙනවද කියනවනම් කියන්න ඕන එක කියන්නේ නැතුව වටේ තියෙන වලවට අරන් කතා කරනවා. ඒ නිසා ඒක ලියන්න මම නින්දට ගියා. නැවතත් මං ආනපානට හිත ගත්තා. හිත ආවා. ආනපානට ගියා මට එතකොට උණුසුමක් වැටුණා. ඉතින් ඒ උණුසුම වැටහිච්ච බව පළවෙනියම ආනපානට ගිය වෙලාවෙත් කියන්නේ. ඒක කියන්නේ නැති තාක්කල් අපි තාම පිටර කට්ටය ඇතුලේ ඉන්න පිටර පැටව කුකුල් පැටව වගේ ඉපදිලා නැහැ. භාවනාවට තාම ඉපදිලාවත් නැහැ. ඉපදුනා නම් අපි කියන ඕනම කර්මස්ථානයකට මම හිත ගියයි කියලා දන්නේ කොහොමද? ඒක ලකුණක් කියන්නේ. ඒකේ ඒකේ අපි ඒවට කියනවා සතහන්. ආකාර ස්වභාව ලක්ෂණ කියලා. එකක් අල්ලපෙකනට දෙකක් අල්ලතයි. දෙක අල්ලපෙකන තුනක් අල්ලතයි. ඒ දෙක තුන බලන්න යන කරා නිින්දයක් නැහැ. යානපනේ ලක්ෂණ බලන කෙනාට නිින්දයක් නැහැ. ඒ නිසා උත්තර දෙකක් හම්බෙන එකක් තමයි නිින්ද නොවන එක. දෙක ආනාපානේ අලගිය මුලගේ විස්තර ව්‍යංජන අන ව්‍යංජන අංග ප්‍රත්‍යංග තන්නේ කර වැටෙන්න පටන් ගන්නවා. ඒ තාක් මුළු චිත්ත ප්‍රවෘත්තියම කෙලස් නැහැ. ඉතින් ඒක මේ වගේ ගෙනල්ලා හොම්බට දත් දමනලා කියලා දෙන්න ඕන. දැන් නම් හොඳට මතක තියෙන අපි කාටෝ කතා කරනකොට කියන්න ඕනේ කාරණා කවදාවත් කියවෙන්නේ නැහැ අපි. ඉතින් අර මනුස්සයා කන්රුකුල් දීලා අහගෙන ඉන්නවා මොකද්ද කියන්නේ කියලා. අහන්න ඕනේ දැන් ඔය ඔච්චර දුර ඉඳලා ආවේ මොනවා කියන්නේ. නෑ හොයි නිකන් අර තොණ්ඩමන් ඉන්දියාවට ගියා වගේ. රජීව ගාන්ධියන මොකද තොණ්ඩමේ වැදෙන්නේ. නෑ නිකන් ආවා. ක්ෂණේ පන්නනවා. ක්ෂණේ පන්නනවා. ඒක නිසා ආනපාන ගියාන කොහොමද දාන්නේ? වම දකුණට ගියාන කොහොමද දාන්නේ? කයට හිතාන කොහොමද? මොකද අපේ හිතේ අපි දැනගත්තත් නොදැනගත්තත් හැම සිද්ධියක්ම ප්‍රත්‍යක්ෂණය කරනවා. ප්‍රත්‍යක්ෂණ කරන ජීවිතයක් නෑ අපිට. අපි ඒක පන්නන්නට නෙමෙයි මුළු ජීවිතේ මේ විනෝදාංශයි වටපිටයි කුලයා කෙරේ බැඳිලා ගණයා කෙරේ බැඳිලා කාරණාව කියන්නේ නැතුව වටවලල්ලේ කරකිනවා. ඒක නිසා බුදු කෙනෙක් ඉස්සරහට ගියාම සත්පුරුෂයෙක් ඉස්සරහට ගියාම ඊ මනසට වඩවරන් හොල් වෙලාවක් නැහැ. මොකටද ආවේ? මෙන්න කාන් ඉවරයි. මේක එහෙම නෙවෙයිනේ. වට වටවලල්ලේ කතාව වලට ගිහිල්ලා අන්තිමට කාරණාව කියවෙන්නේ නැහැ. ඒ නිසා හොඳට මතක තියාගන්න අරමුණක් කියලා. ඉස්ලාම ඔය ඉස්ලාම් වාක්‍ය කියවන්න බෑනේ ලියපු එකේ. එතනදීම විනාඩි 5ක් පමණ මූල කර්මස්ථානයේ මෙනෙහි කරන විට කිසිවක් නොදැනීම නින්දයයි. ඉතින් මූල කර්ම මෙනෙහි කරන විට නින්දයන් ඉස්සල මොනවද දැනු කියන එක විතරයි මම යන්නේ. අපි මූල කර්ම විස්තර කරන ඉස්සල නින්ද කිය කතාවක් කියන. ඒ කියන්නේ අපි ආවඩන්න කෙලෙසටමනේ. බුදුන්ස කියනවා කෙලෙස සාමාන්‍යයෙන් එහෙම අවධානය ගන්න දර උඹ මහරයට පක්ෂග්‍රාහී වෙන්න එපා. මට පක්ෂග්‍රාහී වෙන්න. අර මොණ්ඩ ඉද ගියා නම් ඒක ප්‍රත්‍යක්ෂණය කරලා යන්න. ඒ ඒ ඒ ඒ කේජ් එක ෆීල් කරලා යන්න. ඊගාට එන නිින්ද ගැන කතා කරන්න ඉස්සලා මං කරන්නේ නිින්දෙන් පස්සේ ආවට පස්සේ යනවා කන්ට දෙකක් ගන්න. නිින්දෙන් පස්සේ ආවට පස්සේ මොකොම දන්නේ ආනපණ්ඩාවයි. ඒත් අර කල අර කල මොකද්ද කියන්නේ මේ කලකොලීම තමයි. ඒක නිසා කොයි වෙලාවක හරි මතක තියාගන්න නිින්දක නොදැනුවත්කමක ඉඳලා නැවත අරමුණට එන පාර කියන්න පුළුවන් නම් ඒ තමයි නිවන් දකින්නවා කියන්නේ. සද්දයකට ගිහිල්ලා ආයෙ කොහොමද ආනපණ්ඩාව බව දන්නේ. වේදනාවට ගිහිල්ලා කොහොමද ආනපණ්ඩාව බව දන්නේ. හිතවිල්ලට ගිහලා කොහොමද ආනපණ්ඩ ආපව දාන්නේ? මොනවත් නැත්තන ඉඳලා ආනපණ්ඩ ආපව දන්නවනම් මොනම කෙලෙසක්වත් හිතට එන්න බෑ. එන කෙලෙස් ඔක්කොම අහෝසි වෙනවා. සබුදෙන් අපිට කඩුව දීලා තියෙනවා. ආලකොල්ලන්දට බය වෙන්න බෑ වන්නපන් එහාට මෙහාට. ආලකොල්ල හැදෙන්න මාස ගණක් ගියාට කඩුව වන්නකොට ඉවරයි. ඒක කොයි රස්තියාදු ගියත් අප ගෙදර එන පාර දන්නවනම් බල්ලෝ මොකද්ද කරන්න කියලා දන්නා. රත්යද යනවා. අපව ගෙදර එන පාර දැනගන්න. බල්ලෝ ගොල්ලෝ දෙකම එක වැඩේ කරන්නේ. ගහෙන් ගහට උජ්ජ කර කර යනවා. ඌ එනකොට ආය ඔය GPS ඕනෙත් නෑ ගයිඩ්ලා ඕනෙත් නෑ ඌ මාස්ටර් ටීචර්ලා ගෙදර ඇවිල්ලා කොල්ලොත් ඒ වුණා කොල්ලොත් එක එක කුජ්ජකට දැකොත් එක අයිකුටක් දින්න බෑ ඔක්කොම පොහොලිමේ නන්නතර වෙන එක නෙවෙයි ජීවිතේ ප්‍රශ්නේ නන්නතර රොත කොහෙද එන්න ඕනේ කියලා දැනගන්න ඕනේ ආවයි කියලා දැනගන්න ඕනේ ඒක කියන්නම ඕනේ ඒකයි බුදුහාමුදුරුවෝ තියෙන ශ්‍රේෂ්ඨත් ඒක එන්න ඕන තැනක් දන්නවා ආවා ප්‍රත්‍යක්ෂ කිව්වේ නැත්තම් ලකුණු ලැබෙන්නේ. ඒකයි මම ඉස්සරහට ගෙනල්ලා මම දන්නවා මේක කවුරු හරි කියන ගල්ලන හොම්බට දෙයක් තමයි හොඳ නැහැ. පිටියේ දෙයක් තමයි මට පුළුවන්. හොඳට තේරෙනවා. හොඳ නැහැ නැතුව කරන්න බෑ. මේ නිකන් උරතල් කරලා ගෙදර ගිහලා වැඩක් නැහැ. දැන් ලියන්න දන්නවද? මොකද්ද ලියන්නේ අනිත් දවසේ ලියනකොට? සතිය කරද්දී දැනිච්ච විදිහට ඊට පස්සේ නන්නත්තර වෙන්න දෙන්න හිතර පිස්සු කෙලින්න ගියන් ප්‍රශ්නයක් නැහැ තරුංගල් අරපන් ඕන මගුලක් කරපන් ගිතර එන පාර කීපන් ඒක දිහා බලන්නේ හිටියානම් ඔය මොන හිතුවක් කාර්යය වුණත් මොන කඩප්පුලිකම් කරන කෙනා වුණත් ගෙදිට උන ගහන්න එපා එන්න කියන තේ එකක් හදලා දීලා පිළිගන්න එතකොට පිළිගත්තට පස්සේ කවදාවත් නන්නත්තර වෙන්නේ මොකාවත් නන්නත්තර වෙන්නේ අපි වෙලා දින ගෙදිට එනකොට ඌට බයින්නේ ඌට ගහන ඊට පස්සේ ඉතින් අර ඌට හොඳයි ගෙදර යන වැඩි කොහේ හරි අනේ ඉතින් අර අර කරපු දූර්තෙටම වැටෙනවා මොන දූර්තේ කෙරුවත් ඉත අපව එනකොට බලහන් ඉන්න එකයි තියෙන්නේ අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්ස මූල කර්මස්ථානයේ ආනාපාන සතිය ආශ්වාසයේ සහ ප්‍රාශ්වාසයේ ආරම්භය ගලා සහ අවසානයේ දෙස බලා සිටීමේ වේලාව නිශ්චය කරගත නොහැකිය ආශ්වාසය සහ ප්‍රාශ්වාසය සියුම් වී සිත ප්‍රබාෂර තැනකටපත් විය. ඒ ප්‍රීතිමත් අවස්ථාවක් විය. එම ප්‍රබාෂර ස්වභාවයෙන්ම සිටීම සුදුසුද නැතිනම් මූල කර්මස්ථානයට නැවත යතුද කරුණාවෙන් පහදා දෙනසේක. ඇත්තටම යෝගාවචරයට කිසිම අවස්ථාවක් දෙන්නේ නැහැ. ඒ ප්‍රබාසත්තන්ට ගියාම ඉබේම ඒක ටික වෙලාවක් ගිහලා ආයෙ මූල කර්මස්ථානට එනවා. ඊට පස්සේ ආයෙසර ප්‍රබාසත්තන්ට යනවා. භාවනා කරන කෙනෙක් ඕනේ නැහැ. මම එක්ක ඕනේ නැහැ. ඔතෙන් යනකන්නම් ඕනේ. ගියාට පස්සේ පුළුවන් තරම් මම අයින් කළා. බලන්න ඒ ප්‍රබාසරේ ඉන්න බලන්න පුළුවන්. ඉන්නකොට ඉඳපුවම ඕන ආනපාන ආනපානෙ මත වෙන්නේ නැත්තම් මූල කර්මස්ථානේ මත වෙනවා. කලවේල කරන්න දෙක දිහා බලන්න ඕන ආය ප්‍රබාසරේ මත වෙනවා. මේ දෙන්න අතර මේ ගනු ගනුදෙනුව අරමුණ සහ ප්‍රබාසරය අතර සම්පූර්ණ හේතුඵල ධර්මයක් තියෙනවා. සම්පූර්ණ සංසිද්ධ දෙයක් තියෙනවා. සම්පූර්ණ මම නැති එකක් තියෙනවා. එහෙම නැත්නම් අනායාසයෙන් වෙනවා. එච්චර අපි භාවනා කරලා පුරුදු නැති නිසා අපි අහනවා මේක අල්ලන්නද මේක අල්ලන්නද අපිට අවස්ථාවක් දෙන්නේ ඒ දෙන්න අතර තියෙන වෙනම හේතුඵල සම්බන්ධයක්. ප්‍රභාසුරු වුණාට පස්සේ ආයෙ හිත අන්ධකාර වෙලා අරමුණකට යනවා. ආයෙ ඒක දිහා කඩේබට එක්සොබයිත් ආයෙත් ප්‍රභාසර වෙලා අරමුණ නැතුව යනවා. මේ දෙකම චක්‍රයක් කරගෙන වගේ රෝදයක් කරගෙන වගේ ওই දෙක දිහාම බලනilla මේ මමේ නැති වුණාට මේක මෙහෙම යන එකක් මේක සෝභා සිද්ධියක් කියලා දකින්න එකට බුදුහාම කියනවා හේතුඵල දැක්කයි ඉතින් බුදුදහම කියනවා හේතුඵල යම් කිසි කෙනෙක් දකින්නවා නම් ධර්මයේ දැක්ක දැක්කනම් මාත් දැක්ක තමයි කියන්නේ බුදුහාමර දැක්ක කියන්නේ ඕක තමයි ඉතින් අපි ඒක වෙන්න දෙනව වෙනකොට ආහන ආහන පාණි කරන්නද ප්‍රභාසරේ බලන්නද කියලා අර ස්වයන් සිද්ධ වෙන දෙයටත් ඇඟිලි ගහන්න හදනවා මේ තැනකට ගියාට පස්සේ මේ මට්ටමට ගියාට පස්සේ භාවනාවට යන්න දෙන්න ඕන. බලාගෙන ඉන්න ගඟක් අයින වාඩි වෙලා ගඟ ගලන හැටි බලනවා වගේ ඇඟිලි ගහන්න එපා. ඇඟිලි ගහපු ගමන් ගඟ කැළඹෙනවා. යන එක යන්න බලන්න දෙන්න. ඒක ඒකට එනකන් නම් ආනපාන හදා ගන්න ඕනේ. ආනපාන ගේ බව දැන ගන්න ඕනේ. ඔක්කොම කරන්නේ. ඒක මුලින් ලියලා තියෙනවානේ. ඊට පස්සේ ඒක විදිහේ මේට ගෙවන් වෙලා යනකොට ඒකට වැල යන පැත්තට මැත්ත ගන්නවා කියලා මං කියන්නේ. ඉතින් බලාගෙන ඉන්න මම ය නැතුව දැන් මොකද වෙන්නේ කියලා. 100%ක්ම හේතුඵල ධර්මයක් වෙන්නේ. ඒකට මා මා සක්කාය දිට්ඨිය උනේත් නැහැ, මාන්නය උනේත් නැහැ, තෘෂ්ණාව උනේත් නැහැ. ඒ දෙන්න අතර ප්‍රභාසරේ සහ අරමුණ අතර මේක හිතාගන්න අද දවසේ කියන එක වටින් නැති වෙයි. සක්මනේදිත් වෙනවා. 100%ක්ම සක්මණ ඉබේම සිද්ධ වෙනවා. ඉඳපු ගමන් ආයසරයක් වන්න මම ඇවිදිනවා නිස්සරණ වනේ ඉන්නේ කියලා තේරෙනවා. ආයසරේ ඉතින් ගහලල්ල ඔය හිටියා මොකද කියලා බලනකොට ආයෙත් හිටෙන්ට යනවා. ආයෙනවා. දත්මන්ලි කොටත් එනවා මේ. පත් කරන කොටත් කරතයි. ඕනම තමන් කරන කටයුත්තකදී නිතිපතා කරන කටයුත්තකදී ඒකට වෙන්න ඇරලා වයින් කරපු බොනික ස්ටාර්ට් කරලා තියලා බලන්න මොකද වෙන්නේ කියලා. අපි උදේ ඉඳලා හැන්ද වෙනකන් නිකම්ම නිකන් රෝබෝට්ස් ටිකක් රසාවල් කරනට යන කට්ටිය උදේ සඳ උදේ අමුඩි ගහගත්තාම ඉගොරද හැන්ද වෙනකන් අමුඩෙලිය නැතුව නටනවා. ඉතින් ඕන සතියන්තේ පන්තල් යනවා අර යන ආය උදේ පාන්දර අමුඩ ගහ ගන්නවා. ආය කරන කාටද මේ කඹරන්නේ? වයින් කර බොනික වගේ ඉල 60 පිරුණාට පස්සේ උන් කියනවා අනේ කොලෙස්ටරෝල් ආවනම ප්‍රෙෂර් නෝ ඩයබටිස් නෝ ඊට පස්සේ ඉතින් අර හම්බ කරපු ටික තීරම කාට හරි දීලා හුම්මතේ මැරලා එක එක ජීවත් වෙන්නේ එක් එක්කත් නැහැ ජීවත් වෙනව කඹුරණ එක විතරයි කරන්නේ. මෙච්චර ලස්සන වේ හුස්ම දිහා හොඳට බලහින්ද බුල බඳාග ඒ දෙන්න අතර ඒ චිත්ත නියාමයට කවුරුත් අත දාන්න ඕනේ නැහැ. ඒ නිසා ප්‍රශ්නෙට උත්තරේ තියෙන්නේ මේකට මොකුත් නොකර මේ හිස්තැනට ගිහිල්ලා ඉන්න අරින්න පුළුවන් තරම්. ආනපන යන්නේ පුළුවන් තරම් ඉන්න බලන්න ඒක. ඒ දෙන්න එකිනෙකට ප්‍රත්‍යুৎපන්න. හැබැයි නිවන නෙවෙයි මම මේ කතා කරන්නේ. ඒ නිවනට ඉස්සලා තියෙන මේ රූප ලෝක අරූප ලෝකත් අතර තියෙන sannivedana කොට 100ක් ලකුණු දෙන්න පුළුවන් කාමේ කාම ගුණයන්ගේ 100ක් අපි විනිර්මුක්තයි. දැන් ඉන්නේ ආනපන කියන අරමුණ කියන රූපේ හෝ මොනක්වත් නැති අරූපේ. ඒ දෙන්න අතර ගණිතිනුවක් යනවා. එතෙන් යන්නේ නැතුව මේ භව චක්‍රේ චක්‍ර කරගෙන හැටි තේරුම් ගන්න අමාරුයි. ඒ නිසා එතෙන් ගිහිල්ලා පුළුවන් තරම් තණ්හා නැතුව මාන නැතුව දික්ටි නැතුව වෙන දේ දිහා බලාගෙන ඒක වාර්තා කරන්න. අවසරයි ස්වාමීන් වහන්සේ අද දිනේට අපට ලැබී ඇති ලිඛිත ප්‍රශ්න ප්‍රමණයයි හොඳයි. එතකොට අපි පැයක විතර වෙලාවක් තියෙනවා අපිට ධක්මන් භාවනාවට સમાપ્ત කරන්න ඉසල වෙන කාට හරි කියන්න කරන්න දෙයක් තියෙනවද මේ සැසිවාරේ එහෙම නැත්නම් අපි නිමාව දකින්න බලාපොරොත්තු වෙන්නේ. හොඳයි. එහෙනම් අපි පැයක පමණ කාලයක් තියෙනවා අපි තුනට නැවත රැස් වෙනවා. සක්මන් භාවනා පරියංග භාවනාව සඳහා ඒ අතර කාලය අපි සක්මන්ට ගත කරනවා. සාකච්ඡාවට ප්‍රශ්න විචාරතක වැඩ පිළිවෙලට සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම තෙරුවන් සරණයි